දේශනාව අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නාගයමේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේනසා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චත්තාරෝ ආසීනිසාති කෝ භික්ඛවේ චතුන්නේතං මහා භූතානං අධිවචනං පංචවදකා පච්චත්තිකාති කෝ භික්ඛවේ පංචන්නේතං උපාදානස්කන්ධානං අධිවචනං චත්තෝ අන්තර චරෝ වදකෝ උක්ඛිතාතිකෝ තිබික්කවේ නන්දි රාගස්සේ තං අභිවචනං සුඤ්ඤෝගාමෝතිකෝ භික්කවේ සම්නේතං අජ්ජත්තිකානං ආයතනානං අභිවචනං चोराघामघातकाति को भिक्कवे खन्ने तं बाहिरानं आयतनानम् अभिवचनम् ओरिमम् तीरन्ति को भिक्कवे सखायस्ये तम् अधिवचनम् पारिमन्तीरन्ति को भिक्कवे निब्बानस्ये तम् अधिवचनम् කුල්ලන්ති කෝ භික්ඛවේ අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්සේ තං අදිවචනං අත්තේ ච පාදේ ච වායම මානෝති කෝ භික්ඛවේ විරියාරම්භස්සේ තං අදිවචනං තින්නෝ පාරගතෝ ථලේ තිත්තති බ්‍රාහ්මනෝති කෝ භික්ඛවේ අරහතෝ ඒතං අභිවචනං තේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍රේ වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක් හේරාජෝත්තමයන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කොට වදාරන ලද විශාල සංඝ පිරිසක් අරිහත්ත්වයේ පිහිටුවමින් දෙසු විදර්ශනා භාවනා ප්‍රතිසංයුක්ත ධර්ම දේශනාවකුයි මාතෘකා කරන්න යෙදුනි. දිනහතක් කේලියට අනේක විද පින්කම් වලින් චිත්ත සංකාන පිරිසිදු කර ගනිමින් එන මේ සදාවක් පින්වත් හැම දෙනාට එවැනි විදර්ශනා ප්‍රතිසංයුක්ත භාවනාවට අදාළ දහම් පදයක් ඇසීමෙන් තවත් අවශ්‍ය ප්‍රයෝජනයක් ගත හැකි වෙන බැවින් මේ මාතෘකාව අප ඉදිරිපත් කරනවා වසර 16කට පෙර අපවත්යේ වදාළ අතිපූජ්‍ය කෝටේසේ දේවානන්ද ස්වාමින් වහන්සේද දෙව්ලෝ බඹලෝ තලයක සෝසිතේ මේ දෙසට දිවනට යොමා දිවකන් යොමා මේ ධම්පදේ අසත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා. එසේ මේ ලැබෙන ආනිසංස ධර්මයේ සාගරයෙන් අනුමෝදන්ව බෝධිකාරික ධර්මයන් මුඳුන් පමුණවාගෙන මතුලෝතුරා බුදු බව ලබත්වා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. කින්නතුනි මේලාව ස්වල්පයක් ඉක්ුත් වේගේ නමුත් මේ දේශනාව නිමාව දක්වා සාවධානව ශ්‍රවණ දෙන ලෙස මා කරුණාවෙන් ආරාධනා කරනවා. සරුවඥන් වහන්සේ විසින් දේශන ලද මේ දේශනේ හඳුන්වන්නේ ආසී විසෝපම සූත්‍රය. මේ සංයුක්ත නිකායෙහි සලායතන සංයුත්තේට අයිති වර්ග 19න් 19 වෙනි ආසීවිස වර්ගයේ පළවෙනි සූත්‍රයයි. මේ දේශනය පවත්වන්න හේතුව භික්ෂූන් වහන්සේලා සති ගණන් මාස ගණන් භාවනා වඩලා ශරුවක්ඥන් වහන්සේ සමීපයට එනවා ප්‍රතිඵල නොලබා භාවනා සමතන් පිරිසුදු කර ගැනීමට සමාත එකලාව හැසිරෙන ඒකචාරික භික්ෂූන් වහන්සේලා හිටිය. දිනෙම දිනෙම හැසිරෙන කණ්ඩායම් හිටිය. තුන්නම තුන්නම අතරනම අතරනම ප්‍රශ්නම ප්‍රශ්නම මේ වාගේ කණ්ඩායම් වශයෙන් එකතු වෙලා භාවනා කොට පැමිණි සරුවක්යන් වහන්සේගේ පාමුල ධර්ම ශ්‍රවණයේ සෝදානම් වූ පිරිසකටයි මේ දේශනේ පැවැත්වුවේ. විශේෂයෙන් මේ දේශනෙහි අභ්‍යන්තරයේ සඳහන් වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ තුنين දුක්ඛ ලක්ෂණ ඉදිරිපත් කරනු පිණිසයි මේ දේශනේ පැවැත්වුවේ. හේතුව එම භාවනා නියෝගී සංඝ පිරිස තම තමාගේ හේතු සම්ප්‍රත් ඇතිව මේ දුක්ඛ ලක්ෂණය විපස්සනා කරමින් ඉඳලායි මේ බණ අසන්න පැමිණ සිටී. එනිසා ඊට අදාළ වන දේශනයක් සරුවක්යන් වහන්සේ විසින් මෙසේ පවත්වන්න යෙදුණා. ඒ බොහෝම ගැඹීර. එසේ නමුත් දත යුතු අර්ථ සම්ප්‍රත්‍යක් ඇති දේශනාවක්. අපේ ශ්‍රී ලංකාවේ ආර්ය වංශ දේශනාවේ වගේම ආසී නිසෝපම සූත්‍ර දේශනියත් බොහෝ සෙයින් දේශනා කරලා තියෙන බව අර්ථ කතාවල සඳහන් වෙනවා. අපි ආලා තියෙනවා අර්ථ කතාවක ඇති ප්‍රවෘත්තිය කිස්ස මහා රාමයෙහි කිස්ස මහා රාමයෙහි මහා සතිපට්ඨාන සූත්‍රයේ අසා සදාවත් වික්ෂුණීන් වහන්සේ නමක් සෝවාන් වූ අතරතේ ආසීනිසෝපම සූත්‍රයේ අසල අරහත්ත්වයටපත් වුණා. ඒ කවුද? අපේ සරුවක්යන් වහන්සේ ජීවමාන කාලයේදී කදලානුවර සූකර පෝතිකාවක් වෙහිටි. ඌරු පැටි ඊටි පැටි කියක්ම ඉඳලා පසුව බොහෝ කුසල් කරගෙන ඇවිල්ලා මේ ලංකාවේ ඉපද අමාත්‍ය පුත්‍රයෙක් සමග විවාහපත් සිට මහා අතුල ස්වාමීන් වහන්සේගේ දානය පිරිනමෝ දවසේදී තෙරවිසු ආත්ම දක්නා නුවණක් ලැබී එතුමිය ස්වාමියාගෙන් අවසරගෙන මෙහි නිසාත්මේ පැවිදිව භාවනානියෝගිව සිටියා. එතුමිය මහා සතිපට්ඨාන සූත්‍ර දේශනයෙන් සෝවාන් ඵලයට මේ ආත්මීනිසෝමන සූත්‍රයේ ශ්‍රවණය කරලා අරිහත්ත්වයටපත් වූ බව සඳහන් වෙන අතර එතුමියගේ පූර්ව චරිතය සියල්ල විස්තර විවරණය කරලා තමන්ගේ අවශ්‍ය කෙලවර පිරිනිවන් වැඩියා කියන එක මේ ප්‍රවෘත්තිය සඳහන් වෙනවා. මේ වාගේතා බොහෝ ප්‍රවෘත්තියන් අපට අහන්න දකින් ලැබිලා තියෙනවා. එනිසා අපි මේ භාවනා කර්මස්ථාන රාශියක් ඇතුළත් වෙන ආසීනිසෝපම සූත්‍රයේ සියල්ලෙන් සියල්ල කරගන්න බැරි වුණත් අසා දැනගෙන තිබීම ප්‍රයෝජනවත් බැවින් මේ ඉදිරිපත් කරන්න අපි සෝදානම් වෙනවා. අපේ සරුවක්ඥන් වහන්සේගේ දේශනා විලාසයක් කියනවා අත්තජ්ජාසේ දේශනා, පරජ්ජාසේ දේශනා, අත්ොප්පත්තික දේශනා, උච්චාවචක දේශනා කියලා මෙම දේශනා ක්‍රම කීපයක් තියෙනවා. මේ දේශනය අත්ත්‍ජාතයේ දේශනයක් හැටියට හැඳින්වෙනවා. කියන්නේ සරුවඥන් වහන්සේගේම කැමැත්තෙන් විසුන් වහන්සේලාගේ ආරාධනයක් නොමැතිව සරුවඥන් වහන්සේගේම නුවණින් සලකලා මේ පිරිසට ගැළපෙන දේශනයක් වශයෙන් මේක පැවැත්තුවා. ඒක අත්ත්‍ජාතයේ දේශනාවක්. මේ දේශනාවේ මුලින්ම සඳහන් වෙනවා උපමා පේලියක්. උපමා පේලියෙන් පළමුවෙන් දැක්වෙන්නේ ආසීවිස සර්පයන් හතර දෙනෙක් ගැන. ඒවා සංසන්දනය කරන වගන්තියයි මා ඉදිරිපත් කරන්නේ දෙනු මාත්‍රිකා පේලිය. චත්තාරෝ ආසීනිසාතිකෝ භික්ඛවේ චතුන්නේතං මහා භූතානං අධිවචනං සතරතු සතර වැදෑරුණු සර්පයන් ආසීවිස සර්පයන් කියලා කියන්නේ මහණෙනි මේ අපේ ශරීරගතව තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ නැමැති මේ මහා භූත සතරකයි කියලා පළමුවෙනි වගන්තියෙන් පැහැදිලි වුණා. පංච වදකා ප්‍රත්‍යක්ඛාතිකෝ භික්ඛවේ පංචන්නීතං උපාදානස්කන්ධානං අධි වචනං. ඒ උපමා පිළි දෙවන්න සඳහන් වෙන්නේ වදකයන් පස් දෙනෙක් කියන්නේ. මේ වදකයන් පස් දෙනා නම් මේ පංච උපාදානස්කන්ධයයි. චක්කෝ අන්තරචරෝ වදකෝ උක්කිට්ඨාසිකෝ තිබික්කරේ නන්දිරාගස්සේතං වදේ වචනං. ඒ කියන්නේ තුන්වෙනි වදක් උපමාවෙන් සඳහන් වෙන්නේ කඩුව ඔසවාගෙන එන හිත විතුරු විලාසයෙන් එන වදකයක් ගැනයි. එනම් නන්දිරාගයයි. ශුඤ්ඤෝ ගාමෝතිකෝ භික්ඛවේ සම්නේතං අජ්ජත්තිකානං ආයතනං අදිවචනං කිස් ගමක් කියලා සඳහන් කරන්නේ චක්කුසෝත ගාන ජීවා කාය මන කියන ආධ්‍යාත්මික ආයතන හයට නමක් තෝරා ගාමඝාතකාතිකෝ භික්ඛවේ පංච සම්නේතං බාහිරානං ආයතනං අදිවචනං ගම්පාරණ සොරුණමින් හඳුන්වූයේ රූපය, ශබ්දය, ගන්ධය, රස, ස්පර්ශාමියේ ධර්ම කියන මේ බාහිර ආයතන හයට නමක් එවාගේම ඕනිමන් තීරන්තිකෝ භික්ඛවේ සක්කාය සක්කායස්සේතං අධිවචනං මහා ජලාශයෙන් මෙගොඩ කියලා කියන්නේ මේ ස්කන්ධයටම නැත්නම් මේ සක්කාය ලෝකයටම නාමයි. පාරිමන් තීරන්තිකෝ භික්ඛවේ නිබ්බානස්සේතං අධිවචනං කරතරේ කියන්නේ නිර්වාණයට නමක්. කුල්ලංකෝ විත්තේ අරියස්ස අට්ඨංගිකස්ස මග්ගසේතං අධි වචනං පහුරක් කියලා කියන්නේ මේ තරණය කරන්න අවශ්‍ය වෙන පහුර නමින් කියවෙන්නේ ආර්ය අෂ්ටායක මාර්ගයේ නමක් අක්කේච පාදේච වායමමානෝ තිකෝ වික්කමේ විරියාරම්භසේතං අධි වචනං අකින් කයින් වෑයම් කරමින් මේ පහුර පිළිත කරගෙන ඊතර වීම වාගේ තමයි වීර්යාරම්භය වීර්යාරම්භයට නමක් එවැගේම තින්නෝ පාරගතෝ තලීපිච්චති බ්‍රාහ්මනෝතිකෝ භික්ඛවේ අරහතෝ ඊතං අධිවචනං මේ මහා උදකාර්ණවයෙන් මහා ශාගරයෙන් ඊතර වී ගිහිල්ලා ඊතර ක්ෂේම භූමියටපත් වූවා කියලා කියන්නේ රහතන් වහන්සේ නමක් කියන එකයි උපමා සංසන්දනයෙන් දැක්වුවේ. මෙතන උපමා නමින් කරුණු පිටේලියට සඳහන් කරනවා ඈත කාලේ රජදරුවෝ විශේෂ කාරණා කීපයක් නිමිති කරගෙන සර්පයන් ඇති කරනවා. නාගරාජයන් ඇති කරනවා. ඒ නාගරාජයන්ගේ වර්ග තියෙනවා මෙතන හතරක්. ඒ කියන්නේ කාස්ත මුඛ නාගයා, කුහති මුඛ නාගයා, අග්නි මුඛ නාගයා, සත්ත්ව මුඛ නාගයා කියලා. කාස්ත මුඛ කියන්නේ දස්ස කරපු ගමන්ම මුළු ශරීරයේම දරක දක්වාගේ දර දඬු වෙනවා. ඒ වගේම පූති මුඛ නාගයා කියන්නේ ඒ දෂ්ට කරපු ගමන්ම මුළු ਸਰවාංගයේම ඉදුණු කොස් කෙලියක් ගේ වෙලා යනවා වගේ ජීවෙන්න පටන් ගන්නවා. අග්නිමුඛ සර්පයා නාමය කියලා කියන්නේ මේ දෂ්ට කරපු ගමන්ම මුළු ශරීරයේම ගිනි ගන්නාක් මෙන් දැවිලි ඇතිලා මේ යනවා. සත්මුඛ සර්පයා කියන්නේ ඔහු දෂ්ටකල විගත මුළු ශරීරයේම කෑලි කෑලි කෑලි කරන තරමට විසවේග පවතිනවා. මෙන්න මේ වර්ග හතරේ නාගයන් හතර දිනක් පෝෂණය කරනවා. හැබැයි මේ නාගයන්ගේ ඉන්න ප්‍රභේද කීපයක්. ඕගේ විශේෂ වශයෙන් තවත් හතර හතරක විල්‍ය 16ක් තියෙනවා. ඒ කියන්නේ දැන් පළමුවෙන් කියපු කාෂ්ඨමුක නාගයා ඕගේ තියෙනවා කොටස් හතරක්. ඒ කියන්නේ දත්ත විෂය, දිත්ත විෂය, පුත්ත විෂය, වාප විෂය කියලා හතර ආකාරයකින් ඕම් බෙදලා යනවා. ඔවුන් අතරින් එක්කෙනෙක් දස්ස කිරීමෙන් විශ්වාදිනවා. එක්කෙනෙක් ඇඟේ ස්පර්ශ වීමෙන් විශ්වාදිනවා. එක්කෙනෙක් ඇහැට ලක්වීමෙන් විශ්වාදිනවා. එක්කෙනෙකුගේ වාතය නැත්නම් ඔහුගේ හොළඟ වැඩිමෙන් විශ්වාදිනවා. ඔය සතර ආකාරයකින් කාසමුක සර්පය බෙදෙනවා හතරකට. අනිත් තුන් දෙනා ඔයගේ හතරට හතරට බෙදෙනවා. එතකොට 16 දෙනෙක් වෙනවා. ඊළඟට තවත් එකේ බෙදලා යනවා 64කට. ඒ කියන්නේ ඔය තියෙන 16 දෙනා තවත් හතරට බෙදෙන්නේ ආගත විසෝ නොගෝර විසෝ. ගෝර විසෝනෝ ආගත විසෝ. ආගත විසෝචේ ගෝර විසෝචේ නේවාගත විසෝ ගෝර විසෝ කියලා හතරකට බෙදෙනවා. ඒ කියන්නේ සාමාර සර්පයෙන් දෂ්ට කරපු ගමන් විෂ මුදුන දක්වාම විෂ වේග වේගයෙන් පැතිරෙනවා. නමුත් ඉක්මනින්ම විෂ බස්වන්න පුළුවන්. ඒ ආයත කියනවා ආගත විෂය නැ ගෝර විෂය. දැන් සාමාන්‍යයෙන් හඳුන්වනවා <clears throat> මනුස්සප්ප කියලා. මනුස්සප්ප කියන්නේ මාපිලාක නම. මාපිලාක දෂ්ට කරපු ගමන් ඉසම මුදුන දක්වාම විෂ වේගින් යනවා. නමුත් සර්ප මේ මන්ත්‍ර බලයෙන් ඖෂධ බලයෙන් ශනිකව බස්වන්න පුළුවන්. ගෝරණිසෝ නෝ ආගතවිසෝ. සමහර සර්පයන් කින්නවා දෂ්ට කරාම එකපාරට ඉස කෑන්නේ නැහැ. මුළු ශරීරය පැතිරෙන්නේ ඒක ශරීරය හැංගෙනවා. ඇංගිලා අවුරුදු ගණන් අවුරුදු 10ක් 12ක් කියලා හරි වෙන වෙන රෝග ඇති කරනවා. ඒකට කියනවා ගෝර විස කියලා. නමුත් ඒක බස්වන්න ලේසි මේ ලේසි නෑ. එනිසා ඒකට කියනවා ගෝර විසෝ නෝ ආගත විසෝ. ආගත විසෝට ගෝර විසෝ කියන්නේ මහා නාමයන්ගේ විස. මහා නාමයන්ගේ විස එක පාටම නගිනවා බස්වන්න ලේසි නෑ. බොහොම කල්ගත වෙනවා සමහර ජීවිත නැති කළම දානවා. ඒකට කියනවා ආගත විසෝ ගෝර විසෝ. තාතනික කියනවා නේවාගත විසෝ නෝ ගෝර විසෝ. ඒ කියන්නේ දැන් මේ කැලේ ඉන්නවා මේ පලාපොළොංගු කියලා જાතියක්. නැත්නම් ගැරණි කියලා જાතියක්. ඒ අත්ව දෂ්ට කරනවා. සමාජ දේවාරියෝ දෂ්ට කරනවා. ඒක ඉක්මනින් ශරීරයේටවත් මේ විනිවිද යන්නේ නැහැ. ඒ වගේම මක්වන්නත් බොහොම ලේසි. බලපෑ බරපතල විසක් නෙමෙයි. නමුත් ඔය කියන 64 දෙනා තවත් දෙදෙනා ಜಾති වශයෙන් ඒ කියන්නේ අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික කියන හතර හතර ආකාරයකින් තමයි මේ සර්පයන් උත්පත්ති සිද්ධ වෙන්නේ. එතකොට එතන වෙනවා 256ක්. නැවත ඒක ජලජ, ඵලජ කියලා. ගොඩ හැසිරෙන, දිය හැසිරෙන සර්පයන් වශයෙන් බෙදුනාම 512ක් වෙනවා. නැවත කාමකාරය, අකාමකාරය කියලා තා දෙකට බෙදෙනකොට 1024කට බෙදෙනවා. ඔය තරමට සර්පයන්ගේ ප්‍රභේද තියෙනවා. ඒ ප්‍රභේද සියල්ල නැත සම්පෙන්නණය කරා මේ හතරටයි වැටෙන්නේ. ඒ කියන්නේ කාස්ත මුඛ නම් වූ සර්පය. එවාගෙම ඕති මුඛ සර්පය, අග්නි මුඛ සර්පයවක්, එවාගෙම සප්ත මුඛ සර්පය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේක සංසන්දනය කරන්නේ පඨේ ආපෝ තේජෝ වායෝ සත් ධාත්මේ කියන ධාතු හතරටයි. මේ රජදරුවෝ මේ සර්පයන් පෝෂණය කරන්නේ බොහොම ප්‍රේෂමේ කරුණු කීපයක්. එනම් සමාජ රට වට කළා යුද සේනාවක් ආවන ඔවුන්ගේ මැදට දානවා මේ සර්පයන් දෂ්ට කරනු පිණිස. සමහර විට රාජ අපරාධකාරයෙක් අහුණාම ඕට වද දීලා මරනු පිණිස මේ සර්පයන් බාර දෙනවා පෝෂණය කරන්නේ. සමහර විට සතුරු උපද්‍රවයකින් ජීවිත හානියක් වෙන්න යනවා නම් අනුන්ගේ ග්‍රහණයට අහු වෙනවාට තමන්ම සරුපයන් ලවා දත්ත කරවල කරවගෙන මේ යනවා. මෙලි කියන කාරණා කීපයන් නිසා තමයි සර්පයන් පෝෂණය කරන්නේ. ඒ අතරත මෙතන සඳහන් වෙන්නේ අර රාජාපරාධකාරී හා සම්බන්ධවයි. රාජාපරාධකාරයෙකු දඬුවම් දෙනු පිණිස ඔහු ග්‍රාමීට කියන්නේ ආරක්ෂක පුරුෂයන්ගේ ග්‍රහණය කරනාම ඔහුට රජතුමාගේ නියමෙන් මේ සර්පයන් හතර දෙනා බාර දෙනවා. සර්පයන් හතර දෙනා බාර දුන්නාම ඉතින් මේ අතර කියනවා මේ සර්පයන් හොඳට බලා ගන්නට ඕනේ. හැබැයි ස්වල්පhari ප්‍රමාදයක් වුණොත් කරදර වෙයි. වෙලාවට නාවන්න ඕනේ, වෙලාවට නැගිටවන්න ඕනේ, වෙලාවට කවන්න ඕනේ, වෙලාවට සටප්පන්න ඕනේ. ඒවා හොඳට කරන්න කියලා උපදෙස් දෙනවා. හැබැයි මේක දඬුවමක් බව ඔහු දන්නේ නැහැ. ඔහු මේක බොහොම ආදරෙන් බාර ගන්නවා. ඒ සර්පයන්ගෙන් එක්කෙනෙක් ඇවිල්ලා දකුණු පාරලාගෙන දකුණු උරහිසේ සූසූකගා පෙනේ කරගෙන ඉන්නවා. අනිත් එක්කෙනා වම් පාය වෙලාගෙන කඳ බැඳින් ඇවිල්ලා වම් පැත්තෙන් උරහිසේ මේ කරගෙන ඉන්නවා. තව එක්කෙනෙක් ඇවිල්ලා පිටිපැත්තෙන් ඇවිදින් දඟර මේ ශරීරය වෙලාගෙන ඇවිල්ලා පිටකොන්දේ ඉස්මුදුනේ කියලා පෙනේ කරගෙන ඉන්නවා. තව කෙනෙක් ඉදිරිපසින් ඇවිල්ලා වෙලාගෙන ගිහිල්ලා බෙල්ලේ ඉඳගෙන පෙනේ කරමින් දැන් මේ මිනිස්සයා හිතනවා හරි ලස්සනයිනේ දැන් මේ නාග වලල්ලක් නාග මාලයක් Taman බොහොම සතුටින් ඉන්නේ හැබැයි හැම වෙලාවෙම සාතු කරන්න ඕනේ එක්කෙනෙකුට ඒක විදියක් තව කෙනෙකුට තව විදියක් තමයි සාතු කරන්නේ ඉතින් මේ මින් අතරතේ ධාමත්ම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රේ සම්මුඛ වෙනවා ඒ කියන්නේ පාඩි පුරුෂයන්ගේ ප්‍රමාදයක් දැකලා මේ කල්යාණ මිත්‍රයා මෙතුමාට කියනවා මේ අපරාධකාරයාට කියනවා නාගයන් පෝෂණය කරන්නාට කියනවා මිත්‍රය ඔය නාගයෝ කියලා කියන જાතිය බොහෝම අවිනිශ්චිතයි බොහෝම දුෂ්ටයි කවදා හරි ඔබට මේන් පරදක් වෙනවා ජීවිතහානි වෙනවා ඒසා කොහොම හරි ප්‍රමාදයක් දැකලා ඔය නයින්ගෙන් නිදහස් වෙලා දූපං කියලා කියනවා ඉතින් මේ වෙලාවේ මේ තනත්යයි හිතට ගන්නවා තේරුම් ගන්නවා තේරුම් අරගෙන අර ආරක්ෂාවට ඉන්න මුරකරුවන්ගේ ප්‍රමාදය අධ්‍යයකල අර නාමයන් හෙමින් හෙමින් ගලවාගෙන කෙසේ නමුත් දුවන්න පටන් ගන්නවා දුවනකොට දැන් ඉතින් මේ නාගය ඔහු පස්සේ දුවගෙන එනවා අපට උපස්ථාන කරන්න දුවනවා නේද කියලා දුවගෙන එනවා ඔය අතරේ රජිරවන්ට ආරංචි වෙන මෙන්න සොරා දුවනවා කියලා ඒ වෙලාවේ නේකා වදකයන් පස් දිනේ යවන වහාම දුටු තැන ඝාතනය කරන්නයි කිය. ඉතින් වදකෝ පස් දිනෙකුත් දුවනවා. ඉතින් අර කල්යාණ මිත්‍රයා අහකෙන්දගෙන කියනවා වගේ කියනවා ඔන්න දැන් නාගයෝ දුවගෙන යනවා පස්සේ ඔන්න වදකෝ පස් දිනේ දුවගෙන යනවා කොහොම හරි දෙයෙන් ඉක්මනින් ඵලයන් කියලා. දැන් තවත් වේගෙ වැඩි කරනවා. ඉතින් රජුරවන් ආරංචන ඒ පස් දිනාට තව අල්ලා ගන්න බැරි වුණා කියලා එනිසා යවනවා ඒ පුද්ගලයාට බොහෝම හිතවත් ලීලාවෙන් කටයුතු කරපු හිතවත් පුද්ගලයෙක් නමුත් ඔහු ජී තන ඝාතනය කරන්න නියම කරනවා. ඉතින් ඒ අත්‍යත් වෙන බව අර කල්යාණ මිත්‍රයා කියන දැන් ඔන්න පස්සෙන් එන වේගෙන් අන්තරතන වදකයා කියන. කාම දෝනකට ඔන්න කිස් ගමකට වැටෙනවා. මේ ගමේ ගෙවල් හයක් තියෙනවා. මේ තැනත්තා පිපාසිතව යමක් බොන්න හරි කන්න හරි බලනෝ කිසිම giderයක මොනවත් නැහැ. හැම දෙයක්ම හිස් ඉතින් මේ තැනත්තා ටිකක් ගෙවන් වරිනවා මෙතන. එතකොට අර කල්යාණ මිත්‍රයා කියනවා ඔතන හිටියොත් තා ස්වල්ප වේලාවකින් විනාශයි. නාමියෝ අතර දිනා පැනගෙන එනවා වේගෙන්. එවාගෙන් වදකෝ පස් දිනා වේගෙන් එනවා. අන්තරතර වදකයා පස්සෙන් එනවා. කඩුව සොයාගෙන වහාම ඔතනින් ඉවත් වෙන්න තා ටික වෙලාවකින් හොරු කණ්ඩායමක් වෙතෙන් දෙනවා. දැන් ඉතින් හොරුන්වත් බයෙන් මේ අත්ත තවත් දුවනවා. දුවන විට හම්බ වෙනවා. එතන මෙතන පේන්නේ නැති තරම් විශාල ජලාශයක්. බොහොම ගැඹුරුයි බොහොම පළලයි. කල්පනා කරන දැන් මෙතන හිටියොත් මේ විදිහේ සර්පයන්ගෙන් හිංසා වෙනවා, අදකයන්ගෙන් හිංසා වෙනවා. අර කඩු ඔසවාගෙන ඉන්න හිතවත් අධිකයාගෙන් විනාශයක් වෙනවා. එවාගෙන් ගම්පාරන හොරුන්ගෙන් විනාශයක් වෙනවා. ඒ නිසා කොහොම හරි මේ ජලාශයෙන් ඈතර වෙන්න ඕනේ කියලා ගිරාපු ලී දණු ටිකක් එකතු කරගන්නවා, තනකොළ ආදී පිදුරු ආදී එකතු කරගෙන හදාගන්නවා පහුරක්. ඕක පපුවට තියාගෙන පණිනාමේ ජලාශයට පැනලා පීනනවා දෑතයි දෙපයි වීර්යෙන් පීනනවා පීනලා පීනලා පීනලා ජලාශයෙන් කොටසක් ගිහලා ආපසු හැරෙනවා එනකොට ආ දැන් මට තවත් තුන් කොටසක් විතර යන්න තියෙනවා තවත් භාගයක් විතර ගිහින් හැරිලා බලනවා තවත් යන්න තියෙනවා තවත් හතරෙන් තුනක් විතර ගිහලා හැරිලා බලනවා තවත් යන්න තියෙනවා ඊළඟට හතරේ කොට හතරෙනේ කොටසක් පීනලා ගිහිල්ලා මේ පසුරය වතුරේම පාකරන ඉගොඩට වේරවා. ගිහිල්ලා දැන් ඉතින් සතුරන්ගෙන් මට නිදහස වුණා නේද කියලා අර මහන්සිය අනගන්න ගහක් මුල වාඩි වෙලා සාන්තව හුස්ම අරිනවා. ඔය අතරේ තර නාමය අතර දෙන වතුරට පැන ගන්න බැරුව සූසූගක එතනම මී යනවා. වදකෝ පස් දෙනයි අන්තරතර වදකයයි තුන් දෙනාම ගම් පාරම හොරු ඔක්කොම හිටනවා දැන් ඉතින් අපි ඉවරයි වැඩක් නෑ රාජ්‍යවල ළඟට ගිහිල්ලා වැඩක් නෑ අපේ ජීවිතේ නැති වෙන්න පුළුවන් කියලා ඔක්කොම එතනම දෙලිලා මැරෙනවා. ඉතින් මේ වෙලාවේ සරුවක්යන් වහන්සේ ඔය කියන උපමා පේලියක් දක්වලා ඒක සංසන්දනය කරනවා. මහණෙනි මේ සතර මහා නාමයන් කියලා හඳුන්වුවේ මේ අපේ ශාරීරියේ වෙලාගෙන තියෙන පඨේ ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන හතරයි. මේ හතරේ ප්‍රභේද තියෙනවා. මේ අතරේම ප්‍රභේද තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ශරීරයේ පඨමේ ධාතුව තිකුණ වෙලාවේදී මුළු ශරීරයම දරදඬු වෙලා යනවා අර කාශ්‍යමුක සර්පයා දෂ්ට කළා වගේ. එවා මේ ආපෝ ධාතුව පිටීමෙන් මේ ශරීරය ජීවලා ජීවලා කුෂ්ඨ රෝග හැදෙලා ජීවලා ජීවලා වැගිරලා විනාශ වෙනවා. හරියට පූතිමත නාගයා දෂ්ට කළා වගේ. ඒ යෝධාතුව පිටීමෙන් මේ ශරීරයේ නානාවිද ගිනි අංකාරකම් ඇති වෙලා මේ ශරීරයේ ගින්නෙන් වෙනසෙනවා වගේ විනාශයටපත් වෙනවා. එවාගෙම වායෝ ධාතුව පිටින් මේ ශරීරය අර ශස්ත්‍රමුඛ සර්පයේ දස්ව කළා වගේ කෑලි කෑලි කෑලි කැඩි කැඩි කැඩි කැඩි බිනි බිනි විනාශ වෙනවා. එතකොට මේ හතර දිනාගේ තා ප්‍රභේද කියනවා. එයින් පඨවි ධාතුවේ කොටස් 20ක්, ආපෝ ධාතුවේ කොටස් 12ක්, තේජෝ ධාතුවේ කොටස් 4ක්, වායෝදාපයේ කොටස් 6ක් කියලා කොටස් 42කට මේක බෙදෙනවා. තවත් තවත් ඒක බෙදෙනවා කොටස්. එසේ බෙදීමෙන් මේ සතර මහා භූත නැත්නම් සතර මහා භූතයන් විවිධාකාරයෙන් මේ පංචස්කන්ධ නැමැති සාත්භාවයේ ශරීර කෝඩුවක් බාටපත් වෙලා අප්‍රමාණ වදහිංසාගෙන දෙනවා. ඒකයි සරුවක් යන වාසේ දේශනා කළේ මෙතන මේ පුද්ගලයා නමින් ආත්මාණය හඳුන්වන්නේ කාජාපරාධකාරයා හැටියටයි. කාජාපරාධකාරයා නමින් හැඳින්වෙන්නේ මේ සංසාරයේ සැරිසරන සත්‍යයයි. එවාගෙම රජතුමා නමින් හඳුන්වන්නේ කර්මයයි. ඒ ඒ පුද්ගලයන් විසින් කරගන්නාද කර්මයේ තමයි රජතුමා නමින් අනදෙන්නේ. එවාගෙම මේ සතර මහා ධාතු නමින් හඳුන්වන්නේ මේ නැත්තම් මේ මහා නාමයන් නමින් හඳුන්වන්නේ මහා භූත හතර. එවාගෙම ඊළඟට අර පස්යෙන් එලවගෙන යන්න දුන්නේ වදකයන් පස් දෙනා වගේ තමයි පංච උපාදානස්කන්ධය. ඊළඟට පස්යෙන් දුවගෙන එන කඩු ඔසවාගෙන එන හිතවත් වදකයා වගේ තමයි නන්දි රාගය. එවාගෙම ආධ්‍යාත්මික ආයතන 6 කිස්ගමක් හැටියට සඳහන් වෙනවා. බාහිර ආයතන 6 ගම්පාරණ හොරු හැටියට හැඳින්වෙනවා. එවාගෙම ලෝක ධාතුව මා ජලාශයෙන් නිගොඩ තීරය කියලා හඳුන්වනවා. ජලාශයෙන් නිගොඩ නිර්වාණය නමින් හැඳින්වෙනවා. එයින් එතර වෙන්න හදාගන්න පහුර නමින් හඳුන්වන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි. ආය අතින් පයින් වෑයම් කළ එකතු වීම තමයි වීර්ය වැඩි වීම වීර්ය ආරම්භය. ඊළඟට එතර වෙලා හිරේක ස්ථානයක සංසම් බවටපත් වූයේ අරිහත්යයි රහතන් වහන්සේ කියන මේ උපමා සංසන්දනයෙන් පැහැදිලි කරනවා. අපි සලකා බලමු මේ සතර මහා ධාතු කියන්නේ මොනවද? මේ සතර මහා භූත රූප කියලා මේ හතරක් තියෙනවා. කතමංච වික්කවේ රූපං, චත්ත කතමං රූපං, චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදා රූපාන්ති ඉදං උච්චති රූපං මෙන්න මේ තමයි සතර මහා ධාතු හැඳින්වීමේ ඊතා කැටි සූත්‍ර පාඨය ඒ කියන්නේ සතර මහා භූත රූප රූප නමින් හැඳින්වෙනවා එවාට සහාය දෙන්නේ සම්බන්ධ වෙන්නේ ඒවායි අනු අනුකාරක රූප ඇටියට උපාදා රූප 24ක් හඳුන්වනවා. එතකොට එහ 24ට ප්‍රධාන වෙන්නේ මේ සතර මහා භූත රූප. මේවට මහා භූත මහා භූත කියලා කියන්නේ මක් නිසාද? මේවායි කියනවා මහන්ත පාතු භාවාර්ථය කියන්නේ විශාල වස්තු වාසයෙන් මේවා පහළ වෙනවා. මේ මහා පොළව. පඨවි ධාතුවේ සකස් වූ මහා පොළව. මහත් වස්තුවක්. එවාගේම මහා මේරු පර්වතේ මහා සාගරය එවාගෙම තවත් ඉතින් ඒ වගේ විශාල වස්තු මහා සාගරේන යොදුන් සිය ගණන් දිග පාළයකේ මක්ෂියක් දෙවියන් එවාගෙම අසුරයන් මේ අතෝ විශාල වශයෙන් පහළ වෙනවා මේ විශාල වස්තුවකින් පහළ කෙරුවේ කවුද මේ මහා භූත හතරයි එනිසා මේවට මහා භූත කියනවා තවත් කියනවා මහා භූත සාමාන්‍යතෝ මහා භූත ඒ කියන්නේ විද්‍යාපාරයෝ ඉන්නවා. ඒගොල්ලෝ වතුර බින්දුව අරගෙන මණික් බවට පමනවලා පෙන්දෙනවා. සමාත ස්වර්ණ නොවන දෙයක් රත්තරන් කළ මේ ගල් කැටවැනි දේවල් පෙන්දෙනවා. ඒ වාගේ මේ සතර මහා භූත රූප විශම හරයක් නැති දේවල් බොහොම ලස්සන දේවල් ඇටියට මම අපානවා. එනිසා එකක් මහා භූත ඒ මායාකාරයට මහා භූත කියනවා එවැනි බැවින් මේවා අතරට කියනවා මහා භූත. තවත් තේරුමක් තියෙනවා. යක්ක යක්ෂිනී මහා භූත කියලා කොටසක් තියෙනවනේ අපිට ඇහැට පේන්නේ නැති. මේ යක්ෂ යක්ෂිනී මහා භූතයෝ බොහෝම දකින්න බැරි තරම් බොහෝම අප්‍රසන්න රූප ඇති අය. බොහොම බීභාග්‍ය රූප ඇති අය. නමුත් ඒ ඇත්තෝ මේ කාන්තාර මාර්ගවානේ තැන්වලදී බොහෝම ලස්සන විශ්වලාගෙන එනවා. දිව්‍යාංගනාවන් වගේ විශ්වලාගෙන ඇවිල්ලා මිනිස්සු මුලා කරගෙන ගොදුරු කරගන්නවා. එහෙම දේවල් තියෙනවා පින්නතුන් ආලය ඇති තේලපත්ත ජාතක විස්තරයේම. තේලපත්ත ජාතකයේ කෙටියෙන් කියනවා නම් අපේ මහා බෝසතාණන් වහන්සේ රජ කුමරෙක් හිටියා. ඒ කුමාරයාට වැඩිම කුමාරවරු කොමිටිය හද්දේ 6 දිනේ මේ හත් දෙනියා. ඒ කාලේ පසේ බුදුරයන් වහන්සේලා හිටියා. හැමදාම මේ රජගෙදරට ආරාධනා කළා පසේ බුදුරු දානෙට වඩිනවා. මේ හත්වෙනි රාජකුමාරයා තමයි වැඩියෙන්ම උපස්ථානෙට ඉන්නේ. ඒක නිසා එක දවසක් කවුරුත් නැති වෙලාවේ පසේ බුදුරජාණන් වහන්සේට වැඳලා ඇවා ස්වාමීනි මටත් රාජ්‍ය ලැබෙයිද කියලා. ඒවා දරුවෝ ඔබට මේ රටේ රාජ්‍ය ලැබෙන්නේ හැබැයි ගන්ධාර දේශයට යන්න පුළුවන් නම් ඔබට හත් දවසකින් රාජ්‍ය ලැබෙනවා. හැබැයි යන ගමන බොහොම භයංකරයි. ඒ මොකද? ඒ පාරේ කාන්තාර මාර්ගයේ තියෙන මනුෂ්‍ය වාසයක් නැහැ. ඒ තැන්වල අමනුෂ්‍යයෝ මවා ගන්නවා බොහොම ලස්සන සල්පිල්. ඒ තැන් වලට ඒ තමන් කැඳවලා ඔවුන් ගොදුරු කර ගන්නවා. බොහොම ලස්සනට මවා ගන්නවා. ඒවට කියන ගන්ධාරව ගාන්ධාරව නගර කියලා. ඒ කියන්නේ ඇහැ පිනවන දේවල්, කන පිනවන දේවල්, නාසිකාව, දිව, කය මේවා පිනවන දේවල් මවා ගන්න. හැබැයි ඔබට ආරක්ෂාව කරගන්න පුළුවන් ඔබ ඉසමුඳුනේ කට දක්වා මෝහයට දක්වා පිරුණු තෙල් පාත්‍රයක් අරගෙන මේ වාරාණසී නගරේ ඉඳලා ගංගාරාජට යන්න තරම් ඔබට සිහියෙන් යන්න පුළුවන් නම් බින්දුවක්වත් හැලෙන්නේ නැතුව මේ තෙල් පාත්‍රෙ එකේ තියාගෙන යන්න පුළුවන් නම් ඒ තරමට සංවර වුණොත් ඔබට යන්න පුළුවන්. ඒ සඳහා මම ආරක්ෂක දෙයක් දෙන්නම් කියලා පිරිත් නූලක් අද අතර දුන්නා. තා පිරිත් නූල් 500ක් ලෑස්ති කරලා දුන්නා මේක යණ යන තැන වටේට ඇදගෙන වාඩි වෙන්න කියලා. ඉතින් මව්පියන් වැඳලා යන්න පිටත් වුණා. යනකොට තව කුමාරවරු පස් දිනේට එකතු වුණා. ඒ අතන්නේ කිව්වා ඔබලා යන්න එපා. ඔබලට බොහොම දුෂ්කර දේවල් මොහොන පාන්න වෙනවා. අනතුරු සහිතයි. නෑ නෑ අපේ කැමැත්තෙන් අපි එනවා තමුන්නාසයට උපකාර පිණිස අපි එන්නම් කිව්වා. දැන් ඉතින් හය දෙනා යනවා. යන අවස්ථාවේදී මෙන්න මනුෂ්‍යපති ඉක්මවල යනකොට විශාල ලස්සන නගරවල් තියෙනවා. හරි ලස්සන දේවල් තියෙනවා. එක්කෙනෙක් කිව්වා මගේ පයනි දෙනවා මම පහු වෙලා එන්නම්. මේ කුමාරයා කිව්වා ඔබ බොරු කරන්න එපා එනවා නම් එන්න නැත්නම් කරදරේ වැටේ. ගියා ගියාමයි ආය නම් එන්න ලැබුණේ නැයට නැත්තා. තවත් එක දොඩක් යනකොට කන පිනවන බොහොම ලස්සන දේවල් සංගීත ගීතිකා කියන තැන. එතන එක්කෙනෙක් කොතු වුණා. තව කෙනෙක් යනකොට බොහොම ලස්සන ප්‍රසන්න සුවඳ විහිදුවන ආයතන තිබුණා. එතෙන් ගිහින් එක්කෙනෙක් කොතු වුණා. තව කෙනෙක් බොහොම රසමීරු භෝජන තියෙන අවංගල් පවා අපෑවා. එතෙන් කොතු වුණා. තා ඉදිරියට යනකොට කය පිනවන දේවල් කියන තැන. එතෙන්වත් එක්කෙනෙක් කොට නොදැන් මේ පස් දෙනාම ඉවරයි. මේ බෝසත් කුමාරයන් වහන්සේ තවල් කාලයේ ගමන් කර රාත්‍රියේ නවතිනකොට ආයුධ සන්නද්ධව වටේට පිරිත් නෝල අඩගෙන වාඩි වෙලා ඉන්නව නිදාගන්නේ නැහැ. ඔය අතරේ මේ ඔක්කොම කරන්නේ ඒක යක්ෂණියක්. මේ යක්ෂණිය මේ කුමාරයා පස්සින් යනවා දැන්. බොහොම ලස්සන කාන්තාවක් ඇටියෙ. කතා කරනවා කුමාරයා කතා කරන්නේ නැහැ. ආයුධ සන්නද්ධව යන්නේ කඩුව දුන්න ආදී හැම දෙයක්ම නිතරම සූදානම්. ඒ නිසා අත තියන්නත් බෑ මේ යක්ෂණියට. ওই විදිහට මගින් මගට මගින් මඟට යන අවස්ථාවේදී හත් දවසකින් ගියා හය දවසකින් ගියා හත් වෙනි දවසට එළිවෙන්න තමයි ගන්ධාරයට යන්නේ. හයවෙනිදා රාත්‍රියේ ගන්ධාර නගරයෙන් පිටස්තර තියෙන අම්බලමක්. මේකට ඇතුල් වෙනකොටම පිළිත් නෝල ඇදගෙන ගියා. ඇදගෙන ගියන් පස්සේ මොකද වුනේ? ඒ යක්ෂණියට ඇතුළට යන්න බෑ වාඩි වුණා පඩියේ. ඔය හැන්දෑ වෙලා රජතුමා රටේ පිටිසත් එක්ක උයනට ගිහිල්ලා එනකොට ලස්සනම ලස්සන කාන්තාවක් මේ ඇඳිලි වැටිගෙන ඉන්න වෙලාවේ අම්බලම කෙළවරේ ඉන්නව දැක්කා. රජතුමා බලවත් මේ ලෝභයෙන් කාමයෙන් හැමතෙකට කීවා ගිහින් බලන්න අර කවුද ඉන්නේ? ස්වාමී කැටි කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා. ඉතින් ගිහින් අහනකොට කිව්වා ඔව් මගේ ස්වාමියා ඇතුලේ ඉන්නවා. මට එන්න දෙන්නේ නැහැ මට තරහ මං එක තරහ වෙලා. ඉතින් අතවලට ගිහින් මේ ඇමතියා ආවා මේ තමන්ගේ බිරිඳද? අනේ නෑ ඔය යක්ෂණියක්. මා එක්ක ආපු මගේ මිත්‍රයන් පස් දෙනාම කෑවේ ඔය ඇත්තෝ තමයි. ඔය මාත් අල්ලගන්න ඉන්නේ මං ළඟට එන්න පුළුවන් කමක් නෑ. අය රජුරවන්නේ ගිහින් කිව්වා. ජීවිත උනේ අය මට මේ යක්ෂණියකින් ඔබ මේ යක්ෂණියක් නේද? අනේ නෑ ස්වාමීනි ඔය ස්වාමියෝරු තරහ වුණාම තමන්ගේ බිරිඳට මොකද යක්ෂණී පෙළේති කියලා කියනවා. ඒ තමයි මගේ ස්වාමියා කිව්වා. නමුත් රජුරුවන් ළඟට ගිහින් ඇමතියා කිව්වා මෙන්න මේමයි කතාව. ඊපස්සේ කිව්වා නම් මේ ස්වාමියා අත්හැරලා දාන්නම් එක්කරනින්දයි කියලා. එතකා පිටනංග ගණ ගියා රජවාසල. දීලා යනකොට මේ යක්ෂණී කියනවා දේවයන් වහන්සේ මං ආගන්තුක කෙනෙක් නේ. එනිසා මට රටේ ඓශ්වර්යය දෙන්න. බෑ බෑ රටේ ඓශ්වර්යය දෙන්න බෑ. එහෙනම් මට මානගාමී අයිස්වාරිය හරි දෙන්න නැත්නම් මං අඳුරන්නේ නැති නැත්තෝ මාව කොන් කරයි කියලා. ආයෙක පොළොවනේ කියුවා. දැන් ඉතින් මාලිගාවට ඇතුල් වුණා. දැන් රාත්‍රියේ භෝජනයෙන් පස්සේ නිින්දට ගියා. මෙතුමියගේ හාස්කමින් රජුරෝ දැඩි නිින්දකටපත් වුණා. අන්තිමේදී මෙතුමිය අහසින් ගිහිල්ලා තමන්ගේ පිරවර දහස් ගාණක් යක්ෂයන් එක්ක ඇවිල්ලා මාලිගාව කොම කෑවා. ඇටසැකිලි විතරක් උතුරු වුණා. පහෝදා උදේ නගර ඇසුවේ ඇවිල්ලා දොර ආරෙන්නේ නැති නිසා දවල් වෙනකන් ඉඳලා දොර කල්ලා බැලුවා. ඇටසැකිලි ඔක්කොම රජ්ජුරෝ, බිසෝවරෝ, සේවක සේවිකා ඔක්කොම ඉවරයි. පස්සේ සොයල බානකොට මේ අම්බලනේ හිටියේ අර කුමාරයා ගැන අහන්න ලැබුණා. ගියන් සොයල බානකොට සියල්ල විස්තර දැනගෙන කුමාරයා තොටුල් පාන්නලා රාජ්‍යයට පත් කළා. මේ ප්‍රවෘත්තිය සඳහන් වෙනවා සරුවක් යනවා ඇගේ පූර්ව චර්ය කැටියට තේලපත් ජාතකී. අන්නේ වාගේ අමනුෂ්‍යයන් පුජ්‍යලයන් රවත් වෙනවා. ඒ වාගේ මේ සතර මහා භූත ධර්ම මේවා පුද්ගලයන් ප්‍රවත්වෙනවා. මේ ශාරීරියේ තියෙනවා පඨවි ධාතු කාර්කස ලක්ෂණයයි. ආපෝ ධාතු යගිරණ ලක්ෂණයයි. තේජෝ ධාතු උන්නත් ලක්ෂණයයි. වායෝ ධාතු විස්තම්බන ලක්ෂණයයි. මේ තමන් මේ ලක්ෂණ වහගෙන බොහොම ලක්ෂණ රූපම වාපානවා. ලක්ෂණ කුමර කුමරියම් මවාපානවා. ලක්ෂණ ස්ත්‍රී පුරුෂයන් මවාපානවා. ඉතින් සත්‍ය අවබෝධ නොකරගත්තා වූ ඇත්තෝ ඇලෙනවා, ගැඳෙනවා, මුලා වෙනවා, වෙලෙනවා, පැටලෙනවා, අන්තිමේ සංසාර දික් කර ගන්නවා. මෙන්න මේක නිසා අර ලක්ෂණීන් විසින් ග්‍රහණය කරනවා වගේ මේ සත්‍යය ග්‍රහණය කර ගන්නට මේ සතර මහා භූත ප්‍රව මේ සමත් වෙන බැවින් මෙයාට මහා භූත සමානයි කියලා හඳුන්වනවා. ඒ ඔය වාගේ මහන්ත මහා සත්තා භූතත්තා තේ මහා භූතා තවත් තේරුමක් තියෙනවා මේවා යෙහි ස්වභාවයේ බොහෝම ගැඹුරුයි එතන මාත්‍ය කියන ගැඹුරුයි මේ පඨවි ධාතුවේ ලක්ෂණය ගැඹුරුයි ආපෝ ධාතුවේ ලක්ෂණය ගැඹුරුයි තේජෝ ධාතුවේ ලක්ෂණය ගැඹුරුයි වායෝ ධාතුවේ ලක්ෂණය ගැඹුරුයි එනිසා මේ ගැඹුරු වූ ධර්මයන් අවබෝධ කරගන්න බොහොම අපහසුයි. තේරුම් ගන්න බොහොම අපහසුයි. එනිසා ඒ ලක්ෂණයන් අවබෝධ කරගන්නේ දුෂ්කර බැවින් එයින්ද මහා භූත කියලා හඳුන්වනවා. මේ ආදී තේරුම් ගන්නව මහා භූත හැඳින්වෙනවා. ඊළඟට අපසනක බලන්නට ඕනේ එදා සරුවක්යන් වහන්සේ හඳුන්වනවා අර කල්යාණ මිත්‍රයෙක් ඉඳගෙන මේ නාගයන්ගෙන් මිදෙන්න කියලා උපදෙස් දුන්නේ කවුද? ලෝතුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේ පුජ්‍යලයාට කියනවා ඔය නිදහස් වෙන්න නම් ඒ සම්බන්ධ නුවණ පාවිච්චි කරන්න. කොහොමද මේ සතර මහා භූතයන් නැමැති මේ ශරීරයේ වෙලාගෙන තියෙන මේ සතර මහා භූතයන්ගෙන් නිදහස් වෙන්න නම් ඒක විපස්සනාවට හරවන්න. ඒ කියන්නේ මේ සතර මහා භූතයන් කොටස් 42කට බෙදෙනවා. ඒවා එකක් එකක් ගානේ අර සසංඝාර සංකේප කියලා සම්පින්දනය කරලා 20යි 12යි 4යි 6යි කියලා බින් කරලා වචනා කරන්නේ. එනත්තම් සසංඝාර විපක්ති කියලා. ඒ 21 එකක් එකක් ගානේ විශ්වාරයක් ධනී කරන්නේ. ඒ වගේම <clears throat> ආපෝ ධාතු කොටස් 12 එකක් එකක් ගානේ එහි තියෙන අර්ථ හතර මෙනෙහි කරන්නේ. ඒ වගේම තේජෝ ධාතු කොටස් හතර වෙන වෙනම වායෝ ධාතු කොටස් 6 වෙන වෙනම අරගෙන එහි තියෙන මේ පඨවියාගේ ලක්ෂණ මෙනෙහි කරන්ද. තවත් දුරට බලනකොට සලක්කන සංකේත අර පඨවි ධාතු කොටස් 20ක් තියෙනවා ඒ වාගේ පද්ද ලක්ෂණය මෙනෙහි කරන්න. එවාගේම ආපෝ ධාතු කොටස් 12ක් තියෙනවා සම්පින්දණය කළා 12ම එහි පද්ගරණ ලක්ෂණය මෙනෙහි කරන්න. වායු ධාතු කොටස් 4 සම්පින්දණය කළා එහි තේජඥ නැත්නම් උන්නත ලක්ෂණය මෙනෙහි කරන්න. වායෝ ධාතු කොටස් 6 සම්පින්දනය කරලා ඒ තියෙන විත්තමන ලක්ෂණය මෙනෙහි කරන්න කියලා ඒ කොටස් සම්පින්දනය කරන්න උපදෙස් දුන්නා. තවත් දුරට වැටෙන්නේ නැත්නම් සලක්කන විභක්ති කියලා ඒ 40 දිපේම එකක් එකක් ගානේ පතේ චේතා කියන කොටේ තියෙන කොටසේ තියෙන සද්ද ලක්ෂණයේ ප්‍රතිවිධාතුයි ආගන්ධන ලක්ෂණයේ ආපෝ ධාතුයි විත්තමන ලක්ෂණේ වායෝ ධාතේ උන්නත් ලක්ෂණේ තේජෝ ධාතයයි මේ විදිහට එකක් එකක් ගානේ මෙනෙහි කරන්න. ඔය විදිහට සරුවක්යන් වහන්සේ උපදෙස් දුන්න අර නාගයන් හතර දෙනාගෙන් නිදහස් වෙන පිළිවෙල කියලා දෙන කල්යාණ මිත්‍රයා වගේ. මේ මේ සතර මහා භූත රූපයන් භාවනාට ගැනීමේදී පළමු කොට උපචාර සමාධිය කියන සමාධි ලක්ෂණය ඇති වෙනවා. ඒක ප්‍රාසේන විපස්සනාට හැරෙවහම එක එක රූපයක් එක එක මහා භූතයක් ගානේ ත්‍රිලක්ෂණයට අරවමින් ගියලා විපස්සනා ඥාන මුදුන් පමුණවාගෙන කෙලෙස් නැසා සතර මඟ ඵල පිළිවෙලින් අමා මහ නිවන සාක්ෂාත් කර ගන්නවා. මේකට කියන ධාතු මනසිකාරය කියලා. ඊළඟට යදකෝ පඥා නමින් හඳුන්වන්නේ රූප උපාදානස්කන්ධයේ කියන අටවිසි රූපය. වේදනා උපාදානස්කන්ධයේ කියන ලෞකික වේදනා මේ 81 සංඥා උපාදානස්කන්ධය කියන ලෞකික සංඥා 81 විඥාන උපාදානස්කන්ධය කියන ලෞකික වශයෙන් ලැබෙන චිත්ත 81 මේවා ඔක්කොම සංස්කාර උපාදානස්කන්ධ කියලා හඳුන්වන්නේ දෙපණච්ඡායසක දෙපණච්ඡායසක අතුරෙන් වේදනා සංඥා දෙක හැර ඉතිරි 50 මේවා එකක් එකක් ගානේ විස්තර විවරණ කරමින් විපස්සනා කරන්න උපදෙස් දුන්නා ඒකට කියන ස්කන්ධ විදර්ශනාව කියලා. මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේදී මේ ස්කන්ධ විපස්සනාව කෙටියෙන් දක්වලා තියෙනවා. ඒකෝ ස්කන්ධ විපස්සනාව කරමින් තමන් එයින් අර විදිහට උපචාර සමාධි උපදවලා ඒක විපස්සනාට හරවලා විපස්සනා ඥාන දිනු කරගෙන මාර්ගඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා. ඒකට කියනවා <clears throat> ස්කන්ධ විදර්ශනාව කියලා. චත්තෝ අන්තරතරෝ අධිකෝ උක්කිට්ඨාපිකෝ කියලා කියවේ නම් දිරාගේ. දැන් මේකෙන් ස්කන්ධ පංචකය විපස්සනා කරගෙන යනකොට උපතින්න ගෙනාම ආසාවක් තියෙන උපන් භවයට. උපන් භවයට ආසා කරන භව නිකාන්තික ලෝභය. ඒක මේ දුටු දුටු අරමුණෙහි ඇසුණු ඇසුණු අරමුණෙහි ඇල්ලෙන ප්‍රසන්න භාවයෙන් ඇලෙන ප්‍රීතිමත් තෘෂ්ණාව. ඒක තමයි නම් දිරාගය කියන්නේ. මේ හිත බොහොම කැමැති මේ දේ දැකීමෙන් අහමින් ප්‍රිය මේ ප්‍රීතිමත් වෙමින් ඉන්න. ඒ ප්‍රීතිමත් වෙන්නේ ලෝභ සාගත සිතින්. ඒකට නන්දි රාගය කියනවා. ඒ නන්දි රාගය ලෝභ සාගත සිත් ඇතේ තියෙන නන්දි රාගය සම්පූර්ණයෙන් විපස්සනාට හරවන්න. එයින්ද නන්දි රාගය විපස්සනා කරමින් විපස්සනා ඥාන සියල්ල සමුර්ධ කරගෙන මඟඵල නිවාසය සාක්ෂාත් කරගන්නවා. ඊළඟට සඳහන් වෙන්නේ ශූන්‍ය ගාමතාව නමින් හඳුන්වූයේ ආධ්‍යාත්මික ආයතන 6. ඒ කියන්නේ චක්කු, සෝත, දාන, ජීවා, කාය, මන කියන මේ ආධ්‍යාත්මික ආයතන හය. මේවට ආයතන කියන්නේ තේරුම් පහක් නිසා. ඒ කියන්නේ ආයතන කියන වචනේ ඇදලා තියෙන තේරුම් පහකට වාසාස්ත්‍රය, වාසාර්ථය. ඒ කියන්නේ යන්තනක් වාසේ නම් එතිලත් ආයතන කියනවා. දැන් අපේ බුද්ධ වචනේ කියනවා වාසුදේවායතන, බලදේවායතන ආදී වශයෙන් ආයතන කියනවා ඒ දෙවියන්ගේ වාසස්ථාන. දැන් අපි කියනවා ශාන්ති නිකේතායතනෙ කියලා. ඒ කියන්නේ බුද්ධ මන්දිරය. ඔය වාගේ ආයතන කියන වාසස්ථානෙ. ඒ වගේම මේ ආධ්‍යාත්මික ආයතන හයේ චිත්ත ඡයසකයන් වාසය කරන බැවින් ආයතන වේනවා. ඒ වගේම ආකරාර්කය. ආකර කියන්නේ දැන් මේ පොළවෙන් ගන්නවා මණි ආකර. ඒ වගේම රත්තරන් ආකර, රිදී ආකර. ඒවා පොළවේ තියෙනවා. ඒ වාගේ අපේ මේ චක්කසෝත ගාන ජීවා කාය කියන මන කියන මේ ආයතන වලින් උපදිනවා. කවුද උපදින්නේ? මේ කියන්නේ චිත්ත චෛතසික ධර්ම. චිත්ත චෛතසික ධර්ම උපදිනවා. ඒවා කුසල අකුසල වශයෙන් පහළ වෙනවා. එනිසා ඒ චිත්ත චෛතසික ධර්මයන්ගේ උත්පත්ති ස්ථාන දරින්න ආකාර අර්ථයෙන් මෙතන කියනවා <clears throat> ආයතන කියලා. තව තේනවා පහළ වෙන තැන් පහළ වෙන ආස්තේන ආයතන කියනවා. අස්සායතන, එවාගෙම හත්ති ආයතන, ගම ආයතන, ඔය වගේ ආයතන පද තියෙනවා. ඒ ඒ සත්‍යයන් උපදින ඵල. අර සඳහන් වෙනවා හිමාල වනාන්තරයේ තියෙනවානේ අනෝතත් හිල ඒකේ හතර දිශාවේ තියෙනවා ඒක සතුන් උපදින තැන්. ඇතුන් උපදින පැත්තක් තියෙනවා, අස්යන් උපදින පැත්තක් තියෙනවා. එවාගෙම වෘෂභයන් උපදින පැත්තක් වෙන සිංහයන් උපදින පැත්තක් තියෙනවා. ඒ වාගේ ඒ ඒ සත්‍යයන් උපදින තැන් වලට කියනවා ආයතන කියලා. එසේම මේ සක්වාදී ආයතන හයේ චිත්තචෛතසික ධර්මයන් උපදින ස්ථාන බැරින්ද ආයතන කියලා කියනවා. අනික් කාණේ තමයි සමෝසරණ. සමෝසරණ කියන්නේ එක්කාසු වෙනවා. එක්කාසු වෙන තැන් වලටත් ආයතන කියනවා. එතකොට එක්කාසු වෙන අර්ථයෙන්ද මේ චක්සුරාදී ආයතන හයේ චිත්තචෛසික ධර්මයන් ඒ ඒ අරමුණොත් එක්ක එකතු වෙනවා. එනිසා එකතු වෙන අර්ථයෙන්ද ආයතන කියනවා. තවත් තේරුමක් කියනවා <clears throat> ඒ ඒ චිත්තචෛසික ධර්මයන් පහවෙන්ද ප්‍රත්‍ය වේදවා. ඒ ප්‍රත්‍ය වෙන දරින්න ඒවට ආයතන කියනවා. ඒකට කියනවා ප්‍රත්‍යාර්ථය කියලා. කාරණාර්ථය. මෙන්න මේ තේරුම් වලින් මේ ආයතන හය හඳුන්වනවා. මේ ආයතන හය විපස්සනාට ගන්නවා. කොහොමද මේ ආයතන 6 විපස්සනාට ගන්නෙ බාහිර ආයතන 6ත් එක්ක සම්බන්ධ කරගෙන ඒ කියන්නේ ඇහැට රූපය කනට ශබ්දය නාසකාට ගඳ සුවඳ දිවට රස නිරස කයට සැප දුක් ස්පර්ශය මනසට ධර්ම අරමුණු මේවා ඒ ඇසයි ඒ ඒ අරමුණයි නැත්නම් ඒ ආයතනයි අරමුණයි එකතු වීමෙන් ස්පර්ශය ඇති වෙනවා මනසිකාරය ඇති වෙනවා ඊට පස්සේ කුසල කුසල් කේලි කේලි පහළ වෙනවා ඒතකොට මේවා එකක් එකක් ගානේ විපස්සනාට හරවනවා. මේ චක්ෂුව කියන්නේ මොනවද? සත්‍යයක් නෙමෙයි, පුද්ගලියක් නෙමෙයි, ආත්මයක් නෙමෙයි. දැකීමේ කැමැත්ත නිදහන් කොට ඇති කර්මයේ මුල් කොට හටගත්ත මහා භූතයන්ගේ ස්වභාව ලක්ෂණයක් තමයි චක්කු කියලා කියන්නේ. ඒකේ තියෙනවා රූප වශයෙන් කලාප හයක්. කාය දසක, භාව දසක, චක්කු දසක කියලා දසකෙමිති 10 මිති 7 3යි චිත්තජ සුද්ධාස්ස, කුතුජ සුද්ධාස්ස, කාර්යජ සුද්ධාස්ස කියලා අටේ මිටි තුනයි. සියල්ල කලාප වශයෙන් 6යි, රූප වශයෙන් 54යි. ඒවා එකක් එකක් ගානේ සිඳෙන විඳෙන ඇති බලාගෙන විපස්සනාවට ලං වෙනවා. ඒ වගේම රූප ධර්මයේ ඒ වගේම කියනවා. ඒ වගේම චක්කෝ සෝතේ ගාන ජීවා කාය මන මේ හැමතැනකම මේ මන කියන්නේ ඇත්තට රූපයක් නෙමෙයි. එතන තියෙන්නේ චිත්ත පරම්පරාව. ඒ ඔක්කොම හරවනවා. එයින් ධම්ම නමින් හැඳින්වෙනවා කියන්නේ ඡායසුක ධර්ම හා සූක්ෂම රූප. ඒ ඔක්කොම හරවනවා ත්‍රිලක්ෂණ විපස්සනාවට. එසේ ත්‍රිලක්ෂණ විපස්සනාට නැංවීමෙන් ඒවා සම්බන්ධව පහළ වෙන්න තියෙන දස සංයෝජන සිඳීමේදී යනවා. සදාංග වශයෙන් යට වෙනවා, විස්කම්බන වශයෙන් යට වෙනවා. අන්තිමේදී මාර්ගඵල ප්‍රතිලාභයෙන් මේ සංයෝජන සියල්ල ප්‍රහාණය වෙලා අමා මහ නිවන සාක්ෂාත් වෙනවා. එනිසා එතන ආයතන විපස්සනාව නමින් හැඳින්වෙන්නේ මේ සෝන් එක ආම ගැන විපස්සනාවයි. ඒ වගේම ගම්පාරණ හොරු නමින් කියෝනේ ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශාවිය ධර්ම කියන අරමුණු හයයි. මේ ඔක්කොම ආයතන. ඒ වාර විදිහට තෙලක්ෂණයට නම් වෙමින් විපස්සනා වඩා මඟඵල නිවන දක්වා යනවා. ඊළඟට හඳුන්වන්නේ ඕරිම තේරේ. ඕරිම තේරේ කියලා නමින් හැඳුන්වුවේ මේ සංසාරෙටම නමක්. ස්කන්ධ පංචකය තමයි සංසාරය කියලා අපි කියනවා නම් කියන්නේ. අතරක් ඥාර ගලාගෙන යන නොසිනේ නැත්නම් પરම්පරා වශයෙන් පවත්න ස්කන්ධ પરම්පරාව සංසාරයයි. ඒක මේ නිගොඩ හැටේට හඳුන්වනවා. මේ භයානක ජලාශයෙන් නිගොඩ. එතකොට එහි හිටියානම් මේ වාත ඒකාන්තයෙන් ගොදුරු වෙනවා. සතරමා භූතයන්ට ගොදුරු වෙනවා. වදක පස්සෙනාට ගොදුරු වෙනවා. ඒ වගේම අන්තරතර වදිකාට ගොදුරු වෙනවා. ඒ වගේම ශූන්‍ය ගාමයට වැටෙන්න වෙනවා. එවාගෙම ගම්පාන හොරුන්ගෙන් පීඩා වේදවා. ඒ හැම දෙයකින්ම පීඩා වන බැවින් මේ ජලාශයෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ ජලාශය නමින් මෙතන හඳුන්වන්නේ ඇත්තටම මහා ඕග, කාම ඕග, බබ ඕග, දිට්ඨි ඕග, අවිද්‍යා ඕග කියලා ඕග හතරක් තියෙනවා. ඒ ඕග හතරේ තියෙන ධර්මතා වශයෙන් තුනයි. ලෝභයයි, දිට්ඨියයි, මෝහයයි. මේක තමයි ජලාශය නමින් හඳුන්වන්නේ. මේවා ඇතර වෙන්න වීරය කරන්නට ඕනේ. විලංග කිරීම සඳහා තමන් ගන්නව පහුරක්. ඒක ඇතර වෙන්න ඇත්තේ නෑ ඔරුවක් පාරුවක් නැවක් ඇත්තේ නෑ. ඒ නිසා දරාපත් වෙච්ච ලීදන ටිකක් එහෙම නැත්නම් ඉදිරි වැනි දේවල් අරගෙන හොඳට ගඳගෙන ඒක බදාගෙන තීනනවා. ඒදී පහුරක් හැදිලා හදාගත්ත දේ නම් සඳහන් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටායක මාර්ගය මේ දේට අනුගමනය කරනවා. ඒ ආර්ය අෂ්ටායක මාර්ගයත් අර විදිහට මුලින් සඳහන් කළ මහා භූත විපස්සනාවේ පටන් දිගටම තමාගේ సంతාණය වැඩෙනවා. ඒකේ වැඩිමෙන් ලෞකික වාසයෙන් ආර්ය අෂ්ටායක මාර්ගයේ දිනු කරගෙන ගිහිල්ලා ප්‍රේතන ජලාශයෙන් පීනනකොට ලෝකෝත්තර වශයෙන් ආර්ය අෂ්ටායක මාර්ග අනුගමනය කිරීම සිද්ධ වෙනවා. අතින් පයෙන් ඈයම් කිරීම තමයි වීර්ය වැඩි වීම. ඊළඟට ඒ ජලාශයෙන් එතන වීම යම් වෙලාවක සිද්ධ වෙනවා. එයින් මේ තැනැත්තා මේ ජලාශයේ තරා ප්‍රමාණයක් ගිහිලා හැරී බලනවා වගේ තමයි සෝවාන් මාර්ගඵලයටපත් වෙන්නේ. භාගයක් ගිහින් හැරී බැලීම තමයි සකදාගාම මාර්ගයේ ඵලයටපත් වෙන්නේ. එවැගේම හතරෙන් තුනක් ගිහිලා හැරී බැලීම වගේ තමයි අනාගාම මාර්ග ඵලයටපත් වෙන්නේ. එතන වීම තමයි අරහත් මාර්ගයේ ඵලයටපත් වීම. එතන වෙලා ඊළඟට විවේක ස්ථානයකට මේ බොහොම මඳ මඳ පවන් මේ අමමින් තමන් විවේක ගන්නා වාගේ තමයි සමාපatti සෝයෙන් වැඩිඳීම රහතන් වහන්සේ. දැන් මෙතෙන්දී සරුවක්යන් වහන්සේ පහදා වදාලේ අර දුක්ඛ ලක්ෂණේ විපස්සනා වඩමින් සිටේ ස්වාමීන් වහන්සේලා පිළිසෙට ඒ දුක්ඛ ලක්ෂණය ඉදිරිපත් කරමින් විපස්සනා භාවනාවක් යොමු කිරීමයි. එයින් මේ ස්වාමීන් වහන්සේලාගේ චිත්ත සංතාන ඒ දේශනය තුලින් සමාධියගත වුණා. සමාධියගත වෙනවා කියන්නේ සැබවින්ම බාහිර අරමුණු වලින් තොර වෙලා ඒකාග්‍රතාවයටපත් වුණා. ඒකාග්‍රතාවය කියනකොට උන්වහන්සේන ඇත්තෙන්ම මේ දුක්ඛ ලක්ෂණය විපස්සනා කරමින් සිටින ධානලාභීවයි. ඒ ධානලාභී බවට නැවතත්පත් වුණා. ධාන සමාපත්තියට හිත ඇලතුලත් වුණා මේ දේශනාව තුලින්. ඒ ධාන සමාපත්තියෙන් මේ මහා භූත හතරේ පටන් විපස්සනා වැඩිම යොමු වුණා. එසේ විපස්සනා වැඩීමේදී පළමු කොට නාම රූප පරිච්ඡේද ඥානෙ පහළ වුණා. ඊළඟට ප්‍රතිපරිග්‍රහ ඥානෙ කියන තුන් කාණයක ඇති මේ නාම රූපයන්ගේ හේතුඵල ධර්මයන් නුවණින් දැකගත්තා. ඊළඟට උද්‍යාවනීය ඥානෙ පහළ වුණා මේ නාම රූප සංස්කාර ඇති වෙන්නේ නැති වෙන එක දක්නා නුවණ. ඒකට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. එතෙන් මේ විපස්සනා උපක්‍රේෂයන් වෙනවා ඔක්කොම ජය ගන්නවා. ඊළඟට බංගානුපස්සනා ඥානෙ පහළ වෙනවා. මේ විපස්සනා කරන ඥානයේ සහිත චිත්තචෛතසික ධර්මات විපස්සනාට ළඟනවා. ඊට පස්සේ භාතුපාඨාන ඥානයේ කියන භය වශයෙන් දක්නා නුවණ පහළ වෙනවා. ආදීනවානුපස්සනා ඥානයේ කියන මේක මෙහි ඇති දොස් දක්නා නුවණ පහළ වෙනවා. නිබ්බිදානුපස්සනා ඥානයේ කියන මේ ස්කන්ධ ලෝකේ කලකිරීම ආකාරයෙන් පහළ නුවණ පහළ වුණා. මුංචිතුකාමිතා ඥානයේ කියන මේ ස්කන්ධ ලෝකයෙන් මිදීමේ කැමැත්ත ඇති නොවන පහළ වුණා. එවාගෙම පරිසංකානුපස්සනා කියන මේ නිදහස් වීමේ එකම පිළිවෙත නම් විපස්සනාමයි කියලා ආબોධ කරගන්නා පරිසංකානුපස්සනා ඥානෙ පහළ වුණා. ඊළඟට මෙතර ඒකාන්තයෙන්ම මේ දුක්ඛ සත්‍යයන් ඊතර සමු නිරෝධ සත්‍යය කියලා දක්නා ආකාරයෙන් පහළ වෙන සම්පීඨනා නම් වූ සංකාරුකේකා ඥානෙ පහළ වුණා. එහිලා දැන් ඉතින් හිත වැඩිගෙන වැඩිගෙන වැඩිගෙන ගිහිල්ලා අන්තිමේදී හිත භවංගෙන් අවදි වෙලා මනෝද්වාරා වර්ජනයයි පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භෝ කිනිසෙත් හතර කුයි ගිහිල්ලා ඊළඟට සෝතාපට්ටි මාර්ග ඥානෙ පහළ වුණා ඊළඟ සෝතාපට්ටි ඵලයටපත් වුණා ඊට පස්සේ ප්‍රත්‍යේක්ෂා ඥාන පේළිය පහළ වුණා අයමත් අර ධර්මදේශනයේ තුලින් උන්වහන්සේගේ පන්තානේ උද්‍යාවේ ඥානේ ප්‍රථම විපස්සනා වැඩිලා වැඩිලා සකදාගාය මාර්ග චිත්ත වේතේ පහළ වුණා. එයින් අනතුරුව ප්‍රතිවේක්ෂා ඥාන පහළනේ අයමත් විපස්සනා ඥාන පෙළියට වැඩිලා වැඩිලා අනාගාය මාර්ගඵල චිත්තේ පහළ වුණා. එයින් අනතුරුව ප්‍රතිවේක්ෂා ඥාන පහළ වුණා. ඒ නැවතත් විපස්සනා ඥාන පෙළියට වැඩිගෙන ගිහිල්ලා අරහත් මාර්ග චිත්ත වේතේ පහළ වුණා. අරිහත් මාර්ග චිත්තවේකයේ ධනතුරු ඵලයට පත් වෙලා ඊළඟට ප්‍රතිවේක්ෂා ඥාන පහළ වුණා. ඒ වෙලාවෙදී උන්වහන්සේගේ සිතේ කීනා ජාතේ ඉදීම අවසන් වුණා. රාජේ උසිතම් බ්‍රහ්මචාරියන් මේ අරිහත්ත්වයේ සඳහා වැඩි යුතු ශාසන බ්‍රහ්මචාරියාව නිමාවටපත් වුණා. කතං කරණීයං කලියතු මාර්ග භාවනාව නිමාවටපත් වුණා. නාපරං ඉත්තත්තායාති පජානාති දැන් නම් මේ සංසාර සාගරයෙන් එතර වෙන්න ඕගයන්ගෙන් එතර වෙන්න වෙන කලිතු දෙයක් නැත කියලා උන්වහන්සේ සැනසෙනවා පමණක් නෙමෙයි ඒ ලෝකෝත්තර අරිහත් ඵලයේ සමයදලා නිවන් සැප වින්දනය කරනවා මෙන්න මේකයි සරුවක්යන් වහන්සේ දේශනා කළේ ඒ භික්ෂු පිරිස ඒ දේශනා අනුසාරයෙන් නුවණ අවදි කරගෙන නුවණ වඩලා දසුම් කෙලවර වෙනකොට සෞකලස් නැසා අරිහත්යෙන් අමා මහ නිවන සාක්ෂාත් කළා. දැන් කාල වේලාව හරියටම පැයක් ගියා. පින්නතුන් මෙතෙක් වේලා බොහොම ගෞරවයෙන් සංසුන් වූ මේ දහම් පදයට සවන් දුන්නා. දේශනේ බොහොම විස්තර කටයුතු දෙයක් ගමින් වේග වේගින් කියන්නත් උනා. නමුත් අප විශ්වාස කරනවා මේ කිස්සරක් මේ දේශනේ අහලා ඇති. ඒ වගේම මේවා කර්ම බොහෝ එකතු කරගෙනත් ඇති. තවදුරටත් මේවා විග්‍රහ කරමින් මේ විපස්සනා භාවනාවට යොමු වීමෙන් අපේ චිත්තසංතාන තුල ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කරගෙන මේ අනවරාග සංසාරේ ආව ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස ආදී වූ අනන්ත දුක්ඛ සාගරයෙන් එතර වෙලා අජාත ආජර අංගයාගේ අශෝක අනුපායාස අමෘත මහා නිර්වාණ ධාතය සාක්ෂාත් කර ගැනීම පිණිස සෑම දිනාතම ධෛර්යය ශක්තිය භාග්ය ඥානය වැඩි දියුණු වේවා උදාපත් වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං tang අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං tang අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකම් চিරං රක්ඛන්තු ත්වං සදා එත්තාවතාචේ අම්හිහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා දානං දදන්තු සද්ධායේ සීලං රක්ඛන්තු සම්බදා භාවනා මිරතා හොන්තු ගච්ඡන්තු දේවතා ගතා ඉදං ඕඤාපීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕඤාපීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕඤාපීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සම්මේ සක්ඛාච මධ්‍යත්තා හිතාච අහිතාච මේ අනුමෝදිत्वा නිමං පුඤ්ඤං බුද්ධන්තු අමතං පදං ඉනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍තියා ඉනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මග්මී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායින චක්කාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිද්දතු වෙස් අද ධර්මානුශාසනා පැවැත්වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you.